රංජනගේ ජන රංජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමිතිය. කිසියම් කලා නිර්මාණයක් විශිෂ්ටත්වයට පත්වන්නේ මනුෂ්‍ය සම්බන්ධතා, මානව සම්බන්ධතා ගැඹුරින් ස්පර්ශ කළොත් පමණයි. එහෙම නැත්නම් ගැඹුරින් විමර්ශනය කළොත් පමණයි. එවැනි ඇතම් කෘති සර්වකාලීන වටිනාකමක් ලබනවා. විශ්ව සාහිත්‍ය කෘති බවට පත් වෙලා යුග යුග රසිකයන් පිනවන්නේ එවැනි විශිෂ්ටත්වයට පත් වුණු නිර්මාණ. අපේ නාට්‍ය සාහිත්‍යයේ එහෙම චිර සම්භාවනාවට ලක්ුණු නිර්මාණයක් තමයි මහාචාර්ය සරච්චන්ද්‍රගේ සිංහබාහු නාටකය. ඔබට මතකද මේ සිංහබාහු නාටකයේ පෙළ ඒ මුද්‍රිත පොතේ පිළිගැන්වීම කොහොමද තිබුණේ කියලා. ඒක තමන්ගේ අවධානයට ලක් වෙලා තියෙනවා නම් ඔබට සිහිපත් වෙනවා ඇති. ඒ පිළිදුම ඒ පිළිගැන්වීම කොහොමද තියෙන්නේ කියලා. මේ පොත පිළිගන්වන්නේ තමන්ගේ ජීනියට. මෙන්න මෙහෙමයි ඒ පිළිගැන්වීම මාචාර්ය සරච්චන්ද පෙළගස්වන්නේ. සුනේත්‍රාට ඒ කියන්නේ එතුමාගේ දියණියට. ගොදුරු නොවි පෙරසේ පස් ඉඳුරන්ට රූ සද ගඳ ඈ අරමුණු ඇති අවට මගෙන් මෙමුළු ලොව ඈතට යන කලට නුඹ ලං වෙයි දින දිනමා හදවතට ඈත් වෙතොත් මාගෙන් හැම දේ එවිට දුකක් නැතිව යා හැකි නොවේ පරලොවට නුඹත් දුරුව ගිය කල නියමය ලෙසට දමායන්ට බැරි කිසිවක් නැත මෙමට සරත් සන්දයන් සහ දියණිය අතර මොනතරම් ගැඹුරු බැඳීමක් තිබුණද කියන එක මේ පිළිගැන්වීමෙන් අපට පේනවා එක අතකින් ලෝකය පවතින්නේ මාපිය සබඳතාත් දූදරු සමතතාත් නිසා කියලා කිව්වොත් මම හිතන්නේ ඒක වැරදියි කියලා. මොකද මේ සම්බන්ධතා නිසා තමයි ලෝකය පවතින්නේ. මහාචාර්ය සරච්චන්ද්‍ර මේ සිංහබාහු කෘතියෙන් සාකච්ඡා කරන්නේ මේ දූදරු සම්බන්ධතාවය ගැනයි. එහිදී සිංහයා පියා සිංහබාහු Tamanගේ ටිකක් හැදිදැඩි පුතා සුප්පාදේවි බිරිය දුව තමයි සිංහ සීවලි. දැන් සිංහබාහු කුමාරයා මේ තමන්ගේ පියා තමන්ව ලෙනක හිර කරලා තිනවා ලොකු ගලකින් දොරටුව වහලා තම මේ කැලෙන් එළියට නොයන්න හිර කරලා තියෙන්නේ මේ හැඩිදැඩි පුතා හදන්නේ මේ ගල් ලෙන බිඳලා තමන්ගේ පියාට එරෙහිව යන්න මමත් මේකට මේ ගමනට විරුද්ධයි දුව කොහොමද මේ තමන්ගේ වැඩිමල් සහෝදරයා ගේ මේ ගමන දකින්නේ. ඇය ඇවිසිලි කරනවා තමන්ගේ සහෝදරයාට සිංහබාහුට මෙන්න මෙහෙම මාපියා හැර දමා යන්නේ අප කෙසේද වලට ගොස් විඩා වී පැමිණි විට නැත කෙනෙක් ආහාර පිස දෙන්නට හුදකලා මේලෙනේ ඉන්නේ හු කෙලසද නැද්ද වෙත පියාණන් ආදරේ ඔබ හදෙයි මෙවන් දේ කියන්තා සොහොයුරනි පෙම්බරා අපේ පියා වනයේ සැරිසරලා අපට ආහාර හොයාගෙන එනකොට ඒ ආහාර පිසදෙන්න කෙනෙක් නැති වෙනවා අපි ගියාම. ඔහු හුදකලා වෙනවා, ඔහු තනි වෙනවා මේකේ. ඒ නිසා ඔබට පියාණන් කෙරේ ආදරයක් නැද්ද? ඔහොම ඔහොම හැඩි දැඩි බස් කියන්නේ. මේ තමයි දියණියක පියා කෙරෙහි තියෙන සෙනෙහස, ආදරය, භක්තිය. අද ජනරන්ජනගේ තුලින් මේ පියවරුන් හා දුවරුන් අතර තියෙන බැඳියාව නිරූපණය වෙන ගී කිහිපයක් ඔබ හමුවේ තබන්න මම කල්පනා කරා. මේ අද මම තෝරගත්ත පළවෙනි ගීතය. Thank you. භූමැඩ මුනිඳුන් පැඩහිඳ දස මරසේනා දිනු බෙලෙන් ජය පැන් කරඬුව දෝත දරා නිදන්න දූ කුමරී සිරිමා භූමැඩ මුනිඳුන් වැඩහිඳ දසමර සේනා දිනු බෙලෙන් ජය පෙන් කරඳු දූත දරා නිදන්න දූ කුමරී මහා තෙරිඳු වෙලෙන් නිදුක් නිරෝගී වේවා සුවිසි මුනි ගුණ පින් මහිමෙන් නිරතුරු ආයු වේවා අසුසාර දහසක් දම් තෙද කඳ සෙවන දිවා සුරකීවා සිරිමා වූ මැඩ මුනිඳුන් වැඩහිඳ දසමර සේනා දිනු බෙලෙන් ජයතන් කරඳුම දෝත දරා නිදන්න දූ කුමරී වැළදා සමිඳු නමින් ලතෙත් ගුණය ඉතිරේවා වම් සිරිපාරම් පද්ම බෙලෙන් අනන්ත නුවණ වැඩේවා මහා ශීවලී මහිමි අනුහසින් ඉසුරු සපති වූවේවා සිරිමා වූ මැද මුනිඳුන් වැඩහිඳ දසමර සේනා දිනු බෙලෙන් ජය පෙන් කරඳු දෝත දරා නිදන්න දූ කුමරී ජය පැන් කරඬුව දෝත දරා නිදන්න දූ කුමරී ජය පැන් කරඬුව දෝත දරා නිදන්න දූ කුමරී මවකගේ හඬින් අපි ඕනෑ තරම් නැලවිලි කී අහලා තියෙනවා හැබැයි මේ නැලවිල්ල ගයන්නේ පියෙක්. පියා තමන්ගේ බිරිඳු දියණිය නලවනවා වගේම දියණිය වෙනුවෙන් කරන ප්‍රාර්ථනාවක් තමයි මේ ගීතයෙන් අපට ඇහෙන්නේ. ඇත්ත වශයෙන්ම මට මේ ප්‍රාර්ථනාව ඇහෙනකොට මතක් වෙන්නේ අටවිසි පිරිත. අටවිසි පිරිත කියන්නේ අටවිසි බුදුන්ගේ මහිමයෙන් සිතක් ශාන්තියක් වේවා කියන ප්‍රාර්ථනාව. මේ ගීතයේ මේ බිරිඳු දියණිය සම්බන්ධයෙන් පියාගේ හදපත්ලේ තියෙන ප්‍රාර්ථනාව තමයි අප හමුවේ තබන්නේ. ආචාර්ය අජන්තා රණසිංහ පදමාලාව ලියනවා සංගීතවත් කර ගායනා කරේ ආචාර්ය වික්ටර් රත්නායක. පියවරු සහ දුවවරු අතර තියෙන සම්බන්ධය අපිට බොහෝ වෙලාවට අපි අවට අපි ඇසුරු කරන අය අතරිනුත් දකින්න පුළුවන්. අපි කියනවනේ මනෝවිද්‍යාඥයනුත් පුතාත් මවත් අතර වැඩි ලෙන්ගතුකමක් ඇති වෙනවා වගේම පියා දියණියත් අතර වැඩි ලෙන්ගතුකමක් වැඩි ආදරයක් සෙනෙහසක් දියලනවයි කියලා මෙය වෙන්න පුළුවන් මේ ධර්මතාවට හේතුව රත්නශ්‍රී විජේසිංහ ඉතාම අපූර්ව ගීතයක් ලියනවා තමන්ගේ දියණියට මෙය තමන්ගේ දියණිය රටට බිහි කරපු දියණියක් හැටියට ඇයට කියන්නේ මොකද්ද කියලා බලමු. මේක ටිකක් අමුතු විදිහක මානයකින් ලියු ගීතයක්. අපි ඒ ගීතයට දැන් සමන් දෙමු. තනියෙන් දිනාවි මගේ දුවේ ඔබ අවදියෙන් ගැටි දුන්නු දේවල් අත අපිට හෙට නොවට පෙරලා දිය යුතුයි ඔබ මීලුවට ආදරේ නම් මුළු ලොවම ඔබට ආදරේ මගේ දුවේ අවදීන් නම් මේ දුර එරන් එළියට රත්නශ්‍රී විජේසිංහ සිය දියණියට කරන ආරාධනය. මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි. දොර අරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි. ලෝකයේ දිහාවේ බොහෝ වෙලාවට අසුභවාදීව බැලුවහම ඒ අසුභවාදී ප්‍රතිඵල තමයි අපට ලැබෙන්නේ. හැබැයි රත්නශ්‍රී කියන්නේ මේ ලෝකයට ඔබ ආදරය කළොත් ඔබටත් ලෝකය පෙරලා ආදරය කරයි කියලා. ඔබ ලෝකයට ද්වේෂ කළොත් ඒ කියන්නේ අපිට පෙරලා ලැබෙන්නේ ද්වේෂයමයි. මේ නිසා මගේ දුවේ ලොව දුන්නු දේවල් අද අපට හෙට ලොවට පෙරලා දිය යුතුයි. ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි. මා දන්නා විදිහට රත්නශ්‍රී දියණිය සම්මානීය අතරත් තිබෙන්නේ මේ වගේම දැඩි බැඳීමක්. ඔවුන් දෙදෙනා කොතරම් සමීපද කිව්වොත් සම්මානීය දුව සිය පියා ගැන නිර්මාණාත්මක කෘතියක් පවා ලියලා තියෙනවා. මම හිතන්නේ අපේ බොහෝ පියවරු දුවරුන් අතර මෙවැනි දැඩි බැඳීමක් තියෙනවා. අපි තවත් ගීතයක් අහමු. මේකත් පියෙකු තමන්ගේ දියණියගේ සුවිශේෂී අවස්ථාවක් පිළිබඳව දක්වන ආකල්පය. අපි ඒ ගීතය අහමු. tira නැසිත ගියදාපත ඉතින කුරුණු කුරුවෙන් සන්තෝෂය නැස ඉකිලිලා තමන්නේ ඉකිලිලා ගොසින් තන කුකුලුවක් අරන් නැවත එන්න පියඹ අහා ආචාර්ය නන්දා මාලිනී සහ ආචාර්ය රෝහණ වීරසිංහ ගීතේ ගායනා කළේ සංගීතයත් ආචාර්ය රෝහණ වීරසිංහගේ මේ පද රචනය කළේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා එතුමා ලියපු ගීත දෙක තුනෙන් ඉතාම ජනප්‍රිය ගීතයක් මෙය දැන් අපි දන්නවා එතුමා බොහොම විද්‍යාත්මක විදියට හිතන බොහොම තර්කානුකූලව හිතන පඬිවරයෙක්. නමුත් එතුමා කොයිතරම් Tamanගේ දියණිය විවාහපත් වෙලා ගියාට පස්සේ කොච්චර සිත සසර වුණාද කියන එක මේ ගීතයෙන් අපිට පේනවා. අපි දන්නවා ලෝක චාරිත්‍රය අනුව දියණියක් වුණොත් ඒ දියණිය කවදා හෝ තම මව්පියා මව්පියන් කෙරෙන් මිදිලා වෙනත් කුලයකට යන්න සිද්ධ වෙනවා. මේක සාමාන්‍යයෙන් ලෝක චාරිත්‍ර වශයෙන් සමස්ත ලෝකයේම මානව වර්ගය අතර තියෙන සිරිතක්. හැබැයි එවැනි පරිවරයකට උනත් මෙවැනි දියණියකගේ වෙන්වීම විප්‍රයෝගය දරා ගන්න බැරි වුණු හැටි තමයි මේ පදමාලාවෙන් අපිට පේන්නේ. හරියට ගමක අපච්චි කෙනෙකුට තමන්ගේ ගමේම දියණිය විවාහ වෙලා ගියාම ඇතිවෙන සංකාව මේ මහාචාර්ය කවලෝ ෆොන්සේකාතුණත් ඇති වුණු බව තමයි මේ ගීතේ පදමාලාව දැක්කම අපිට හිතෙන්නේ. ඒක නිසායි කියන්නේ ඔබ ගියේ අලුතින් කූඩුවක් තනන්න තමයි. හැබැයි ඒ කූඩුවත් අරගෙන ඇවිල්ලා අප සමගම ඉන්න කියලයි මේ ගීතයෙන් කියන්නේ. අද තවත් ගීතයක් මම තෝරගත්තා. මේ ගීතයත් පියෙකුගේ ප්‍රාර්ථනාව. දුවක් කුලගෙයින් නික්ම යනකොට පියෙකුගේ ප්‍රාර්ථනාව. අපි දන්නවා අපේ සාම්ප්‍රදායික සංස්කෘතික මුල් හිඳිලා ගියොත් જાතියක් වශයෙන් අපි අයාලේ යන නන්නත්තර වූ જાතියක් බවට පත් වෙනවා. මේ නිසා අපේ හර පද්ධතිය, වටිනාකම් පද්ධතිය ආරක්ෂා කළොත් තමයි අපට අපේ ජාතිකත්වය අනන්‍යතාව කියන දේ ඉතුරු වෙන්නේ. ජනරන්ජන ගී සඳහන් වෙන් වෙලා තියෙන කාලය අවසానයි. අද අවසාන වශයෙන් තෝරගත්ත ගීතය රචනා කළේ බණ්ඩාර ඇහැලියගොඩ ගායනා කරන්නේ විශාරද සුනිල් එදිරිසිංහ මේ ගීතයත් සමග අප ඔබෙන් සමුගන්නවා අද ජනරන්ජනගේ තාක්ෂණික දායකත්වය මංජුල සෙනවිරත්න නිෂ්පාදනය කළ සුරීකා පෙරේරා මම වැඩසටහන ඉදිරිපත් කළ තිරකරත්න කුරුවිට බණ්ඩාර සෙනෙහසින් කුලගෙත පිය නගන්නේ සනුහරේ අභිමානයයි මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලි පරවෙන නිසාමයි දුක දිනා හිනහෙන හැටි දුවේ නුඹ දැන උගත් පාදම තමයි මිල මුදල නිල බලයා නොදෙයි මිල මුදල නිල බල යානෝ දෙයි කල හොඳම විතරක් ඉතිරි වෙයි කල හොඳම විතරක් ඉතිරි වෙයි දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුල ගෙත පිය නගන්නේ සනුහරේ අභිමා අප මේ මුතුන් මිත්තන් එදා සියලේ කඳුළු දහදිය පුදා පරපුරෙන් පරපුරට රැගෙන ඒ ගෞරවය මගේ දුව තමා නුඹ යන්නේ හිත දැතින් නුවේ නුඹ යන්නේ කිස් දැතින් නොවේ ගෙනී යන්නේ ඒ අභිමානයයි ගෙනී යන්නේ ඒ අභිමානයයි තුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගිත පිය නගන්නේ සනුකරේ අභිමානයයි දුවේ නුම මගේ ප්‍රා